තවත් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක නම් අහලා තියෙන්නේ Zoom එකේ ස්වාමින් වහන්සේ අවසරයි ඔව් ඔව් ස්වාමින් වහන්සේලාට දානේ පිළිගැන්වීම වෙනුවට සමහර පන්සල්වල අරහන් ඇතුළේ තියෙනවා විදේශ රටවල කියලා දානය බුෆේ ක්‍රමයට ස්වාමින් වහන්සේලා විසින්ම බෙදා ගැනීමේ තත්වයක් දැක ගැනීම දැක තිබේ. මෙය ගිහියන්ට ගැටලුවක් වී ඇත. මේ தત્ත්වය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒක දෙවිධයකට කරන්න පුළුවන්. එකක් තමයි ඉස්සල්ලා ඒ දාන ටික ඔක්කොම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් අතට පිළිගන්නට ඕක. පිළිගන්නවට පස්සේ ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් විසින් පිළිගත්තු දාණය අනිත් සියලු උපසම්පදා සහ සාමණේර භික්ෂුන් වහන්සේලාට ගිහියාගේ මැදිහත් වීමකින් තොරව Tamanට කැමති විදිහට බෙදාගෙන වළඳන්න පුළුවන්. ඒක කිසිදු විනය පටහැනි බවක් නැහැ. මොකද එතකොට ඒ ඔක්කොම පිළිගන්නවලා තියෙන්නේ. පිළිගන්නපු ඒවයින් Tamanට කැමති කොටසක් වෙන් කරගෙන වළඳන. ඒකේ කිසි වැරද්දක් නැහැ. ඒක ආහාර අපතයන්ෙත් නැහැ. දාන බෙදන්න ලොකු පිරිසක් ඉන්න ඕනෙත් නැහැ. දැන් පන්සල් වල අපි උනත් මෙහි අපේ පොකුණු විට විනයාලංකාරාමෙත් අපි එහෙම තමයි කරන්නේ. දාන ගෙනාවට පස්සේ ඒ දායකයෝ අතින් හරි නැත්නම් කැපකරු දායක මහත්මයෙක් අතින් හරි ඒ දානෙ ටික එක උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට භාජන පිටින්ම පිළිගන්නවා. ඊට පස්සේ අනිත් ස්වාමින් වහන්සේලා තමන්ට කැමති දෙයක් කැමති ප්‍රමාණයකින් බෙදාගෙන පැත්තකට වෙලා දාන්නේ වළඳන. ඒ දායකයෝ දායකයෝ දානි බෙදන්න ඉන්නවනම් ඒ අය බෙදනවා. එහෙම නැත්නම් අනිත් හැම දවසටම එහෙම කරනවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි දායකයා විසින් තාම උපසම්පදා හාමුදුරුවෝ නමකට පිළිගන්නලා නැහැ. හැබැයි දායකයා ස්වාමින් වහන්සේලාට ආරාධනා කරනවා ඔබ වහන්සේලාට කැමති ප්‍රමාණයක් මේකෙන් බෙදා ගන්න. එතකොට පුළුවන් අර භික්ෂුන් වහන්සේලාට පුළුවන් අරකින් දාන කොටසක් බෙදා ගන්න. හැබැයි බෙදාගෙන ඉවර වුණාට පස්සේ ඒක දායකයා ගිහියෙක් විසින් හෝ සාමණේර භික්ෂුවක් විසින් හෝ අර උපසම්පදා හාමුදුරුවන්ට නැවත වැළඳීම සඳහා පිළිගැන්විය යුතුයි. ඉතින් ඒක එච්චර ප්‍රශස්ත ක්‍රමයක් නෙමෙයි. වඩාම ප්‍රශස්ත ක්‍රමය තමයි මුලින්ම අර භාජන පිටින් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පිළිගන්නුවාට පස්සේ උන්වහන්සේලාට ඒක බෙදාගෙන වැළඳීම කිසිදු විනය විරෝධී කාරණයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි අවසරයි බොහොම පිං.